ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ පූජ්‍යපාද මඩේ මඤ්ඤාංශය නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආමංගල පූජෝත්සවයේදී පවත්වන ලද දේශනාවක් බව කරුණාවෙන් සැලකන්නේ. යේ අපිගරු පූජනීය මූලාසනස්ස මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන මහා සංඝ රත්නයන් අවසර සද්ධාන්ත පින්නතුනි තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ හැඳින්වීම පිණිස අස්සජී මහා රහතන් වහන්සේ විසින් උපතිස්ස පරිබ්‍රාජකතුමාණන්ට දේශනා කොට වදාළ ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. විනය පිටකයෙහි මහා වග්ගපාළියේහි මහා කන්දකේ එන මේ ගාථාව අදක් ඉන්දීය ජනතාව පවා ආරක්ෂක මන්ත්‍රයක් හැටියටත් පාවිච්චි කරන බව අහන්න ලැබෙනවා. මේ ගාථාවේ තියෙන මුළු බුද්ධ ධර්මයක් ඒ ධර්ම දේශක වූ සරුවක්ඥන් වහන්සේ පිළිබඳව පූර්ණ හැඳින්වීමක්. යේ ධම්මා හේතුප්පභවා යම් ධර්ම කෙනෙක් හේතුයෙන් හට ගන්නා හොද තේසං හේතුං සතාවතෝ ආහ ඒ හේතු ප්‍රබව ධර්මයන්ගේ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළසේක තේසංච යෝ නිරෝධෝ ඒ හේතුඵල ධර්මයන්ගේ නිරෝධයක් වේනම් එයද ඒවං වාදී මහා සමනු මහා ශ්‍රමණ වූ සරුවඥන් වහන්සේ මේ බඳු දේශනා ඇතිසේක. මේකයි පිට තේරුම. යම් ධර්ම කෙනෙක් හේතුයෙන් හට ගන්නවා නම් ඒ ධර්මත් ඒ ධර්මයන්ගේ හේතුවත් ඔවුන්ගේ Nirodhayak Nirodha upaya කියන සතරම සරුවඥන් වහන්සේ දේශනා කරනවා. මේ ධාතා ප්‍රකාශ කරන්න හේතුව මේ බණ පිළිසේ කවුරුත් බොහෝසෙන් දන්නවා. ඒ කියන්නේ ඒකා සංකේය කල්පලක්ෂයේ ප්‍රසිත ගෞතම බුදුසසුනේ අග්‍ර ශ්‍රාවක කනතුර පතාගනාව මහා පුණ්‍යවන්තයෙක් සිටියා. ඒකා සංකේය කල්පලක්ෂයකට පෙර අනෝම දස්සීනන් සරුවක්ඥන් වහන්සේ නමක් නව පහළ වුණා. ඒ කාලයේදී සරද මානවක සිරිවඩ්ඩ මානවක නමින් සහෝදරයන් වගේ ඉතා හිත මිත්‍රයන් දෙන්නේ සිටියා. ඒ සරද මානවක බ්‍රාහ්මණ වංශිකයි සිරිවර්ධන ගෘහපති වංශිකයි සරද මානවකතුමා සැබවින්ම එවකට පැවති ශිල්ප ශාස්ත්‍ර වේද සියල්ලම පරතරට ඉගෙනගත් අතර එතුමාට පහළ වුණා නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාවක් ඒ අනුව පැවිදි වුණා සෞස්ත විද්‍යාවේ එතුමා අනුව 74000ක් මානවක පිරිසක් පැවිදි වුණා. මෙතුමා සසරදී පුරුදු කළ හේතු සම්පත් ඇති බැවින් පංච අභිඥා සහිත හස්ත සමාපatti ලාභී වුණා. තමන්ගේ සිසු පිරිසටත් එසේ අනුශාසනා කොට සියල්ලෝම ධ්‍යාන අභිඥාලාභීන් බවටපත් වුණා. ඒ කාලයේදී අනෝමදාසේ සරුවඥන් වහන්සේ ලෝ පහළ වුණා. අනුමදස්සේ සරුවක්ඥන් වහන්සේගේ බුදු ඇතට පෙනී ගියා මේ සරද තාපසතුමා මතු අනාගතයේ උසස් පැතුමක් ඇති කෙනෙක්. ඒ වගේම ඉතින් 74000 දෙනා ඒ ශාසනයේ රහත් වෙන පිරිසක්. එකලාව වැඩියා මේ ආශ්‍රමයේට. සරද තාපසයන් වහන්සේ දුරදීම දැක්කා. ලක්ෂණ ශාස්ත්‍රයේ කාර්යතරද උගත් බැවින් දුටු කෙනෙහිම තේරුම් ගත්ත මේ වඩින්නේ සකල ක්ලේශයන් ਸਰවාකාරයෙන් ප්‍රහාණය කළ සරුවක්යන් වහන්සේ නමක් කියලා පෙර ගමන් කොට පිළිගෙන අසුන් පනවා වඩා හිඳුවා වැඳ නමස්කාර කළා. තමන්ගේ සිසු පිරිස සැමිනි වේලාවේ ඒ අතන හඳුනලා දුන්නා. දරුවේ නෙමේ බලන්ද තුන් ලෝකයට පිහිට වෙන්න පහළ වූ අතීතානාගත වර්තමාන තුන් කාලයේ සරුවාකාරයෙන් දන්න සරුවක්ඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ වැඩින වඳින්නේ. හැම දිනම පළතුරු පූජා කළා. සරුවඥන් වහන්සේ අදිස්ථාන කළා සංඝ පිරිස වඩින්න. අග්‍රාශ්‍රාක දෙනම ප්‍රදාන ලක්ෂයක් සංඝ පිරිස මේ වනාන්තරයට වැඩියා. ඒසා විශාල පිරිසට මේ තාපස පිරිස ආසන පූජා කළේ මල් ආසන. බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් සංඝ පිරිස නිරෝධ සමාපත්තියේ සමයදුනා මේ මල් ආසන පිළිගෙන. 7000ක්ම මේ ශරද තාපසයන් වාසයේ නොකා නොගී මල් සත්‍රයක් දරාගෙන සරුවක්යන් වහන්සේට පිටුපසින් වාඩි වෙලා බුදු ගුණන හිතින් කියව කේවා බුද්ධෝපස්ථාන කළා. සති අන්තයේදී සීල දනා වහන්සේ නිරෝධයෙන් නැගිට්ටා. තාපස පිරිස පළතුරු පූජා කළා. නිසබ රහතන් වහන්සේට අන දුන්නා අවසර දුන්නා ආසන පූජා ආනිසංස දේශනාවක් දේශනා කරන්න. ප්‍රඥාවෙන් අග්‍ර වූ නිසබ මහ රහතන් වහන්සේ විෂිතුර ලෙස ඉන ලක්ෂණය චතුරාර්ය සත්‍යය නම් වමින් ධර්ම දේශනාවක් කළා. ඒ අසාසිතේ සරල තාපසයන් වහන්සේ පුදුම ප්‍රසාදයක් ඇති වුණා. මේ ශ්‍රාවකයන් වහන්සේ බුද්ධ ශාසනයෙහි අග්‍රස්ථානයේ දිනාගත් කෙනෙක්. ප්‍රඥාවෙන් අග්‍ර කෙනෙක්, ධර්ම සේනාධිපති කෙනෙක්. මටත් අනාගත බුදු සසුනේකදී මේ වගේම බුද්ධ ශාසනයක ප්‍රඥාවෙන් අග්‍රව ධර්ම සේනාධිපතිව රහත් බෝධීන් නිවන් සුව ලබන්න හේතු වේවා කියලා අදිෂ්ඨානය ඇති වුණා. සරුවක්ඥන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේදී 74000ක් තවුස් පිරිස සෞඛලෙස් නැසා රහත් වුණා. එහෙම භික්ෂුභාවයෙන් පැවිදි වුණා. සරද තාපසයන් වහන්සේ තාපස විලාසයෙන්ම රැඳින්දගෙන වැඳ නමස්කාරකට සමන්ගේ ප්‍රාර්ථනාව ඉදිරිපත් කළා. සරුවක්ඥන් වහන්සේ අනාගත ඥාණයෙන් දැක දේශනා කළා ඒකාසංඛ්‍ය කල්පලක්ෂයකින් මැත්තේහි මහා භාද්‍ර කල්පයේ සතරවෙනි බුද්ධ බුද්ධාන්තරයේහි ගෞතම බුද්ධ ශාසන කාලයේදී උපතිස්ස නමින් ඉපද සාරිපුත්ත නමින් ප්‍රසිද්ධව ප්‍රඥාවෙන් අග්‍රව ධර්ම සේනාධිපති ථානාන්තර දරව අරහත් බෝධියෙන් නිවන් සුව ලබනවා දේශනා කළා. එතුමා මේ අද ලැබෙන්න තියෙන අග්‍රශ්‍රාක තනතුරක් වගේම දැඩි අධිෂ්ඨානයෙන් ඡන්දචිත්ත විරිය මීමන්සා පිහිටුවාගෙන තමන්ගේ මිත්‍රයා සොයාගෙන ගින් සිරිවර්ධන එතුමාට මේ ප්‍රවෘත්තිය කියලා එතුමා ලවා දෙවෙනි ශ්‍රාවක ථානාන්තරය ප්‍රාර්ථනා කරන්න විධිවිධාන සැලසලා දුන්නා. එතුමා හත් දවසක් බුදුපාමොක් ලක්ෂ්‍යා සංගරුවනට දන් දීලා ඒ දෙවෙනි කාණාන්තරයක වෙන 이르දවන්තයන්ගෙන් අග්‍රස්ථානය ප්‍රාර්ථනා කළා ඒතුමාට දනීත වශයෙන් අවසර ලැබුණා මේ දෙදෙනා ඒකාසංක කල්පලක්ෂයක් බොහෝ තෙන් එකට එකතු වෙමින් පෙරම් පුරාගෙන ආවා ඒ පළමද දීර්ඝ විස්තරයක් කවුරුත් දන්නේ නැති අන්තිම ආත්භාවයේදී නාලක ගම කෝලිත ගම මේ දෙන්න උපන්න ආත්මතු පරම්පරාවක ඥාති සම්බන්ධයේ තියෙන බ්‍රාහ්මණ වංශයෙන් උදිච්ච බ්‍රාහ්මණ වංශිකයෝ ධනයෙන් මහා උසස් ධනවන්තයෝ. මේ දෙන්න එක දවසේ දෙව්ලොවෙන් චුතම මනුලෝ පරිසන්දි ගත්තා. එක දවසයක නැකතින් මේ දෙන්න උපන්නා. මේ දෙන්නට එක දවසේම නම් තැබීමේ උත්සවය. එක දවසේම බත් කැවීමේ උත්සවය. එක දවසේම අකුරු ගැන්වීමේ උත්සවය. එක දවසේම කන් විදීමේ උත්සවය. හැම දෙයක්ම එක දවසේම සිදු වුණා. මේ දෙන්නට 500 500 බැගින් හිරවර මානවකයන් හිටියා. සියලු සම්පත්තියෙන් අග්‍රව මහත් සප සම්පතින් රජබෙමින් සිටින කාලයේදී වර්ෂයකට වරක් දකින ගිරග්ග සමාජ්‍ය කියන නාට්‍ය සංදර්ශනය දකින්න මේ දෙන්න පුරුදු වී සිටියා. දින හතක් තිස්සේ පැවැත්වෙන මේ නාට්‍ය සංදර්ශනයේදී මේ දෙන්න තමයි වැඩියෙන් කිරිසට හැම දෙයක්ම හැම දෙයකින් සංග්‍රහ කරන්නේ. එක දවසක් මේ දෙන්න මේ නාට්‍ය සංදර්ශනයේ බලා සිටින්නේ පුදුම කල්පනාවකට යෙදී සිටියා. දෙන්න වෙනදා වගේ සිනහ වුණේ නැහැ. සෑග දුන්නේ නැහැ. අත්කොළ සංගෑවේ නැහැ. රටපිට බැලුවේ නැහැ. හරියට සමාපත්තියකට සමවැදුනා වගේ කල්පනා පරවසව ගත කළා. ආපසු එන ගමනේදී එක්කෙනෙක් අනිත් එක්කෙනාගෙන් අහනවා මිත්‍රය වෙනදාට වඩා වෙනසක් ඔබතුමාගේ අත මට දකින්න ලැබුණා. මොකද මේ වෙනස? ඉතින් එතුමා කිව්වා ඒ කියන්නේ උපතිස්ස මානවතුමා කිව්වා මිත්‍රය මට මෙහෙම හිතුණා. අපි මේ නැටුම් බලනවා. අත්කොල සංගානවා, සිනා වෙනවා, ඡායකෙදෙනවා, කනවා බනවා. මේ විශාල පිරිසක් මේ නාට්‍ය සංදර්ශනයේ නරඹනවා. විශාල පිරිසක් නලු නෙලියෝ නටනවා, ගයනවා, වයනවා, වේලා කරනවා. දැන් අවුරුදු 100ක් ගියොත් අපි එක්කෙනෙකුට එක්කෙනෙක් පේන්නේ නැතුව ආහසර නැගුණු වලාකුළු වගේ විසිරී යනවා. මේක තමයි අනිත්‍ය ස්වභාවය. නිසා මම නම් මම නම් ඊට පස්සේ මේ වාගේ හිස් දේවල් දකින්න කැමති නැහැ. මේක මිරිඟුවක්, මේක ඇස් බැඳුමක්, මේක ඉන්ද්‍රජාලයක් ඇස් බැඳුමක්. මේක අත වැඩක් නැහැ. මේ හැමදේනම ජරා මරණයට යනවා. මම සොයා යන්න බලාපොරොත්තු වෙන අජරාමර නිවනක්. අනිත් එක නැතුව මගේ චේතනාවත් ඒකයි. දෙන්නම දෙමෝපියන්ට කියලා 250ක් පිරිසෙක එවකට අපි බුදුන් කියන බොහෝ සාසුරූරි හිටියා. ඒ එක්කෙනෙක් හිටියා රජගහනුවර සංජේ පරිබ්‍රාජකතුමා. එතුමා ළඟට ගිහිල්ලා පැවිදි වුණා. ටික දවසකින් තේරුම් ගත්ත එතුමා ළඟ නිවන් මාර්ගක් නැති බව. එතුමාගෙන් අවසර අරගෙන මුළු මහත් ජම්බුද්දීපේ සිසාරා ගමක් නගරයක් ජනපදයක් ගානේ ඇවිද්දා. අවුරුදු ගණනාවක් ඇවිද්දා. අපි බුදුන් අපි රහත් කියන බොහෝ ශාස්ත්‍රු වෙත ගියා. මේ දැන් අහන ප්‍රශ්නයන්ට කිසි කෙනෙකුට බැරි වුණ උත්තර සපයන්නේ මේ දෙන්නා මුළු ජම්බුද්දේ පේන ඇවිදලා අවුරුදු ගණනාවකින් නැවත මුල් තැනට ආවා. ඒ අතර අපේ සරුවක්යන් වහන්සේ ලෝතුරා බුදු වෙලා මාස 8යි. මේ මාස 8යි. හරියටම දුරුතු පොය ගිහිල්ලා දින 14ක් පිරෙන දවසයි. දුරුතු පොයනකොට බුදු වීමෙන් අවුරුදු මාස 8යි පිරලා තිබුණේ. එයින් අමාවක් පොය දවසේදී මේ දෙන්නා කතිකා කළා. අපි මේ ජම්බුද්දීපේ හිස් වෙන්න බෑ. අද බුද්ධ කෝලාහලයක් තියෙන කාලය අපි සොයා බලමු. කල්යාණ මිත්‍රයෙක් කියලා අපි දෙන්න දෙමාර්ගයෙන් යමු. එක්කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් ලැබුණොත් අනිත් එක්කෙනාටත් කියලා අපි එකතු වෙමු. මේ දෙන්න එදා සුබ මොහොතකින් පිටත් වුණා. එදා ලැබූ පියවර ඒකාන්තයෙන් පුණ්‍යවන්ත නිවන් දකින පියවරක් වුණා. සැබවින්ම සමන්ගේ ආශ්‍රමයෙන් පිට වෙලා රජගහ නුවරට පිවිසෙන කොටම මෙන්න දකින් ලැබුණ උපසාන්තව සිවුරු හැඳ පෙරවා ගත්ත වටපිට නොබලන උඩබිම නොබලන හස්තපාද විකාරයක් නැති සතෝ සම්පජානකාරීව යුගමාත්‍ර දර්ශීව පියනඟන පිරිසුඟා යන පැවිදුතුමන් වහන්සේ නමක් දැක්කා. දුටු ගමම්ම හිතට වැටුණා මේ උපතිස්ස පරිබ්‍රාජක සුමානන්ද උන්වහන්සේ කාන්තෙන් ආධ්‍යාත්මික සැනසෙල්ලක් ඇති උතුමෙක් යන්න ඕන පසුපසින් කියලා පස්සෙන්ම ගියා. පිල්ලපාතියේ ලබාගත් මේ අස්සජී මහා රහතන් වහන්සේ පංච වර්ගීය ස්වාමින් වහන්සේලගේ පස්වෙනියා දහක් මුලට වැඩි ආදානෙ වළඳන්නේ. මෙතුමා ආසනයක් පනවා දුන්නා. සනව ආසනයේ වැඩ ඉඳගෙන කිසි කතාවක් නැහැ. මෙතුමා සම් දුන්නා අත දෝණය කරගන්න. රහතන් වහන්සේ දානෙ වැළඳුවා. පාත්‍රයේ හොදලා දුන්නා ශිෂ්‍යයෙක් වාගේ. පාත්‍රේ හොදලා පිහලා තැන්පත් කළා. ඊළඟට වැඳ නමස්කාරයෙන් පාත්‍රය ලැබව ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ ඉන්ද්‍රියන් හරියම ප්‍රසන්නයි. ස්වාමින් වහන්සේගේ පැවැත්ම හරියම ශාන්තයි. ස්වාමින් වහන්සේගේ පස්සෙන් මම ආවා. ස්වාමින් වහන්සේ සිහියෙන් නුවණින් පියවර නැගුවේ. ස්වාමින් වහන්සේ වාට පිට බැලුවේ නෑ. ස්වාමින් වහන්සේ හොඳට සංවරව තමන්ගේ මේ පිරිකර දරාගෙන ඉන්නවා. ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේගේ ගුරුවරයා කවද ස්වාමින් වහන්සේ? ස්වාමින් වහන්සේ කාගේ ධර්මයේද මේ අනුගමනය කරන්නේ? අස්සජී මහා රහතන් වහන්සේ කල්පනා කළා මේ බාහිර පැවිද්දෝ ශාසනයට ඇතුල් නැති අය සමහර විට ශාසනයට අගෞරව පිණිස කතා කරන්න පුළුවන්නේ. ඒක නිසා මම කෙටියෙන් උත්තර දෙන්න ඕනි කියලා කිව්වා. මම නවක පැවිද්දෙක්. මගේ ආචාර්යයන් වහන්සේ, මගේ ශාස්ත්‍රුන් වහන්සේ වෙන කවුරුත් නෙමෙයි. සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනිේන්ද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සාදු සාදු ස්වාමීනි. ඒ ශාස්ත්‍රුන් වහන්සේ විසින් දේශනා කරන දහම් පදයක් මට අවසන් ලැබේවා. එතකොට මුන්වහන්සේ පිළිතුරු දුන්නේ පින්නත මම නවක පැවිද්දෙක්. මම ගොඩාක් දේශනා කරන්න මට කාලය ගන්න අපහසුයි. නෑ ස්වාමීන් වහන්සේ බොහෝ වෙහෙසෙන් දෙපා. මට වචන කීපකින් කියලා දෙන්න. මම ඒක සිය ගුණයකින් තේරුම් ගන්නම් ස්වාමීනි. ඔබ වහන්සේ වැඩියෙන් වචන කතා කරන්න එපා. වචන කීපයක් මට කියලා දෙන්න. ඒ වෙලාවේදී මේ පිට මේ ත්‍රිවිද්‍යාධාරී සත්‍ය අභිඥාලාභී සිව් පිළිසීම ඥාන ලාභී අස්සජේ මහා රහතන් වහන්සේ නුවණින් ආවර්ජනා කොට මුළු බුද්ධ ධර්මයක් සරුවඥන් වාසික මුළු ගුණ සම්භාරයත් අතුලත් වෙන හැටියට මේ හතර පද ගාථාව දේශනා කළා. ඒ ගාථා හතර පදයෙන් දෙපදක් ඇහෙනකොටම ඒකා සංක කල්පලක්ෂයක් දිනු කළ ප්‍රඥාව ඇති මතුවනාගතේ ධර්ම සේනාධිපති වන ප්‍රඥාවෙන් අගතන්පත් වෙන උපතේස පරිබ්‍රාජකයන් වහන්සේ දහසක් ආකාරයෙන් මේක වටහාගෙන දහසක් නයින් ප්‍රතිමන්විත සෝවාන් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කළා. මෙතුමා පසඟ පිහිටවල වැඳලා දෙවිතක් ප්‍රදක්ෂිනා කළා. කිව්වා ස්වාමින් වහන්සේ මම මගේ මිත්‍රයෙක් ඉන්නවා මිත්‍රයත් එක්ක එනවා. වැඩ ඉන්න තැන මට කියන්න අහගත්තා. අනේ මේ අසජී මහරහතන් වහන්සේ පිටත් වෙනකොට පිටුපාන්න නැතුව වැඳලා පස්සෙන් පස්සට පස්සෙන් පස්සට තම ගුරු ගෞරවයෙන් මේ තමා මගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කියලා ගුරු ගෞරවයෙන් පස්සෙන් පස්සට ආවා. ඇවිල්ලා තමන්ගේ මිත්‍රයා සොයා යනකොට හරියට මිසරාට හම්බ වුණා. කෝලිත පරිබ්‍රාජකතුමා. එතුමා කිව්වා ඔබ වහන්සේගේ මුහුණ හරිය ප්‍රසන්නයි ආද? යම්කිසි විශේෂයක් ඔබ වහන්සේ ඉගෙනගෙන ඇවිල්ලා ඇති. අනේ මට කියන්න. එයා හිතේ එහෙම තමයි. මට ඊටාම ශ්‍රේෂ්ඨ ධර්මයක් අහන්න ලැබුණානේ. මෙන්න මේ ධර්මයේ කියලා ගාථාව දේශනා කළා. හැබැයිම ගාථා හතර පදය ඇහෙනකොට මෙම කෝලිත පරිබ්‍රාජකයන් වහන්සේද සෝවාන් මාර්ගඵල නිවන් සාක්ෂාත් කළා. මේ දෙන්න ගියා තමන්ගේ මුල් ගුරුවරයා ළඟට. ගඳල කිව්වා ස්වාමින් වහන්සේ අපට නිවන් මාර්ගය ලැබෙන කල්යාණ මිත්‍ර ශාසනයක් හම්බ වුණා. ස්වාමින් වහන්සේ අපි යමු. ඒ ශාසනයට ඇතුළු වෙලා අපි නිවන් දකිමු. ගුරුවරයා කැමතුනේ නැහැ. ශිෂ්‍යයෝ 250 කැමතු වුණා. ඒ සියලුම දෙනා එක්ක ගුරුවරයාට ගෞරව කරන මුල් ගුරුවරයාට ගෞරව කරලා කවදාත් මේ සරියුත් මුගලන් දෙනම ගුරු පූජා කරන උතුමන් දෙන්නේ හේලවනාරාමයේ සොයාගෙන ගියා. හරියටම දුරුකෝ දුරුසුකෝයේ ගතවේ සත දෙකයි කියන්නේ අමාවක් පොයයි. අමාවක් පොය දවසේදී සරුවක්යන් වහන්සේ ධර්ම දේශනා කරමින් වැඩ සිටියා. මේ දෙන්නා දුරදී මෙනවා දැකලා දේශනාව නවත්තලා පිළිගත්තා. පිළිසෙට හඳුන්වනවා මේ එන දෙන්නක් මේසේ දෙන්නෙක් නෙමෙයි. බුද්ධ ශාසන භාරය දරන බුද්ධ ශාසන ධර්ම යාත්‍රාවේ අග්‍ර වූ චක්‍ර යුග්මයයි කියලා මේ දෙන්න ගැන හැඳින්වීමක් කළා. මේ දෙන්න ඇතුළු 250ක් දෙනාගෙන් බුදුපාමල වැඳ වැටි පැවිද්ද ලබා ගත්තයි බිසු භාවයේ. ඒ වෙලාවේ අසූ දහමින් මේ 250 ශිෂ්‍ය පිරිස සෞකලස්නසා අරිහත්ත්වයටපත් වුණා. එයින් අටවෙනි දවසේදී දැන් ඉතින් කෝලිත පරිබ්‍රාජකයන් වහන්සේයන් පතන් හඳුන්වන්නේ සබ්‍රාහ්මචාරීන් වහන්සේලා විසින් මොග්ගල්ලා නිස්සවර කියලා. මේ මහා මුගලන් ඉස්තවර ස්වාමින් වහන්සේ හල්ලවාල මුත්‍ති කියන විවේකස්ථානයක ධාතු කර්මස්ථානයේ වඩමින් ඉන්න අතරත දින හතක්ම නොනිදා භාවනා කළා. ඒ නිසාම නිදමත වැඩි වෙලා වැටෙන්නත් යනවා. නිදි කෙරෙනවා. පස්සේ සරුවක් යන වහන්සේට වැඩලා උපදේශක් දුන්න කර්ම හතකින්. ඒ අසලා ස්වල්ප වේලාවක් තුලදී මහා මුගලන් මහරහතන් වහන්සේ පැවිදි වීම අටවෙනි දවසේදී සෞකලෙස් නසා මහා රහත් භාවයටපත් වුණා. ඉදිරිදවන්තයන්ගෙන් අග්‍ර වුණා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ සාම රහත්ුනේ නැහැ සෝවාන් වෙලා විතරයි. හරියටම දුරුතු හෝය ගත වෙලා මාසයක් ජීතන. ඒ කියන්නේ පැවිදි වෙලා සති දෙකක් ජීතන නවම්පුර 15ක් බොහෝ දවසයි. ඒ නවම් පොද 15ක් බොහෝ දාසේ සරුවක් ඥානවන්ත වැඩි සිටි ගිජ්ජකූටේ සමීප සූකරකත ලෙනි. එතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැන් සාරිපුත්‍ර කියලා ඒ සබ්‍රාහ්මචාරින් වහන්සේලා අමතන්නේ කලින් උපතිස්සේ. සරුවක් ඥාන වහන්සේ සමීපයේ වැඩ ඉන්නවා. ඒ වෙනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ බෑණනුවන්ව කෙනෙක් වෙන දීගණක පරිබ්‍රාජකතුමා ආවා. ඒ ආවේ මේ සරියොත් මහ රහතන් වහන්සේ ගැන තොරතුරු සොයන්නේ. තව රහත් නුණත් උන්වහන්සේ ගැන තොරතුරු සොයන්න ආවා. ඇවිල්ලා සාරුවක්ඥන් වහන්සේගේ පාමුල පාත් වෙලා මිටි ආසනික වැඩ වෙලා සාකච්ඡාවක යෙදුණා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිටුපසින් පවන් සලමින් සිටියා සාරුවක්ඥන් වහන්සේට. ඒ වෙලාවේදී මේ දීඝනග පරිබ්‍රාජකතුමා ප්‍රශ්න කීපයක් ඇහැවා. එකක් තමයි ස්වාමීනි අපවැන්නන්නත් නිවන් සුව ලැබෙනවද සුගතියට යන්න ලැබෙනවද? සාරුවක්ඥන් වහන්සේ වදාලා දීඝනක මම දැන් කල්ප 91ක් ඈත බැලුවා. මේ කල්ප 91 ඇතුළත එකම එක තාපස කෙනෙක් පරිබ්‍රාජක කෙනෙක් පමණයි සුගතියට ගියේ. ඒ තැනැත්තත් අවුරුදු 55ක් තිස්සේ අත්ති කිලමතාන යෝගයේ ඉඳලා ඒක අන්තයක් බව දැනගෙන ඒක අත්තර දපු නිසායි සුගතියට යන්න පුළුවන් වුණේ. ඒ වෙනත් කවුරුත් නෙමේ Taman වහන්සේමයි. මහා ලෝමසනාංග ජාත ලෝමස ජාතකේ ලෝමහංස ජාතකේ 55 අවුරුද්දක් අත්තිලමාතියන්තු යෝගයේ යෙදින ඒක අන්තයක් බව දැනගෙන නිවන් මඟ නොවන බව දැනගෙනත් හරියා. ඒ දෘෂ්ටි අත්හැර දාපු නිසා සුගතියට ගියා. ඒ අර වෙන කිසිම කෙනෙක් මේ කල්ප 91 ඇතුළත මේ බාහිර අන්‍ය ලබ්ධක පරිබ්‍රාජක කෙනෙක් පූජක කෙනෙක් සුගතියට ගිහිල්ලා නැහැ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා මෙතුමා මහා සංවේගයටපත් වුණා. සසුන එතුමා වෙනුවෙන් දේශනා කළ වේදනා පරිබ්‍රාහක භාවනා කර්මස්ථානයේ වැඩෙන හැටියට ධර්මානුශාසනාව. ඔය අනුශාසන අහගෙන ඉන්නකොට සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ දහස් ක්‍රමයකින් ඒක ආවර්ජන කරමින් ඒ අර්ථය මෙනෙහි කරමින් සරුවඥන් වහන්සේට පවන්සලමින් සිටන සෞකලේශනසා මහා රහත් භාවයට පත් වුණා. ශ්‍රාවක බෝධිඥානයේ ඉහළම තැන සෝලස මහා ඥාන. ඒ සෝලස මහා ඥානෙ මුදුනටමපත් වුණා. ලෝතර බුදු පියාණන් වහන්සේ හැර ප්‍රඥාවෙන් අග්‍ර එකම රහතන් වහන්සේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. ඒ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ප්‍රඥාවට සමාන කරන්න සමාන ඥානවන්තේ තුන් ලෝකයේ මෙවකට හිටියේ සරුවක්ඥන් වහන්සේන් හැර. ඉතින් එදාම සරුවක්ඥන් වහන්සේ වැඩිය වේලුවන ආරාමයට හැන්දෑවේ. විශාල සංඝ පිරිසක් එක්වාසු වුණා 1250. ඒ කියන්නේ උරුමේල කාශ්‍යපා දිනහතන් වහන්සේලා 19යි මේ අග්‍රශ්‍රාවක දෙනම සහිත 250යි 1259ක් ඉතින් මේ විශාල සංඝ පිරිස එකතු වුණේ දවසේ කරුණ හතරකින් ශ්‍රේෂ්ඨ දවසක් වුණා ඒකට කියන චතුරාංග සමන්වාගත ශ්‍රාවක සම්නිපාතය කියලා මොකක්ද චතුරාංග සමන්වාගත කියන්නේ අනාරාධිතව සංඝ පිරිස එක්කාසු වීම ඒක කාරණයක් සීල දනා වහන්සේ ඒහි භික්ෂුභාවයෙන් පැවිදූ සංඝ පිටසක් වීම. සියලු දෙනා වහන්සේ සිව් පිළිසිලියා ඥානලාභී රහතන් වහන්සේලා වීම. ඒ දවසේ මාඝ පෞර්ණමී නැකත උදාපත් වීම. මේ කාරණා හතරෙන් ඒ දවසේ ඉතා විශේෂ දවසක් වුණා. ඒ වෙලාවේ සාරිපුත්‍ර මහා මෞර්ජ්‍යාලයන දෙනම වහන්සේට ස්ථානාන්තර දීවා දාලා. ඒ තදග්ගම් භික්ඛේ මම ශාවකානම් භික්ඛූනම් මහා පඤ්ඤාණං යදිදං සාරිපුත්තු ඒතදග්ගම් භික්ඛේ මම ශාවකානම් භික්ඛූනම් ඉදිමන්තානම් යදිදං මහා මොග්ගල්ලානෝ මේ පාණාන්තර දුන්නා ඒ වෙලාවේදී සමහර රහතන් වහන්සේලා අතර හිමතියක් ඇති වුණා මේක මුලින් පැවිදි වෙච්ච පංච වර්ගීය ස්වාමීන් වහන්සේලා ඉන්නවා එවාගෙම උරුවේල කාශ්‍යපාදී දහසක් නමක් ඉන්නවා ඊට පස්සේ මේ පැවිදිච්ච දෙනමතයි මේ තනතුරු දුන්නේ කියලා ඒද සරුවක්ඥන් වහන්සේ පිළිතුරු දුන්නා අනිත් ඒ පංච වර්ගයේ ස්වාමින් වහන්සේලාවත් එහෙම නැත්නම් දහසක් අර උරුවේල කාසිපාදි රහතන් වහන්සේලාවත් මේ අග්‍රශාක තනතුරු කතා ගැනවිලා නැහැ කියලා මේ දෙනම වාසගේ පූර්ව චරිතය ਸਰව ආකාරයෙන්ම සවිස්තරව චරිතාපදාන දේශනා කළා. එනිසා ඒ විමතියේ සීල දෙනා වහන්සේගෙන් ඉවත් වුණා. ඊළඟට එදා තමයි පළමු වරට බුද්ධ ශාසනය උපෝසත විනය කර්මයේ සිද්ධ කෙලේ. උපෝසත විනය කර්මයේ දා සිද්ධ කෙලේ 1150ක් සංඝ පිරිස නැද්දේ. ඒ කියන්නේ කන්තේ පරමන් තපෝතිකා ආදී ගාථා තුන සජ්ජායනා කිරීමයි. ඒ විදිහට උපෝසත කර්මය අවුරුදු 20ක් සරුවඥන් වහන්සේම පැවැත්තුවා. අවුරුදු 20කට පස්සේ තමයි විනය පිටකය සම්පූර්ණ වුණේ. විනය පිටකය සම්පූර්ණ වීම නිසා සරුවඥන් වහන්සේ සංඝයාට පැවරුවා උපෝසත විනය කර්මයේ සංඝයාතම සිදු කර ගන්නට කියලා ප්‍රාතිමෝක්ෂ දේශනාවේ සංඝෝපෝසත ධනෝපෝසත එවාගෙම කුජලෝපෝසත ආදී වශයෙන් සිදු කරන්න විනය ශික්ෂා පැදෙනවා. දැන් ඉතින් අපි සලකා බලමු මේ සාරිපුත්‍ර මහා රහතන් වහන්සේට සෝවාන් වීම සඳහා දේශනා කළ මේ ගාථාවේ තේරුම සා ටිකක් පැහැදිලි කරගෙන අද මේ ධර්ම දේශනාවේ පරමාර්ථය ගැන අපි හරි බලමු. විශේෂයෙන්ම මේ ගාථාවේ කියවුනේ චතුරාර්ය සත්‍යයයි. යේ ධම්මා හේතුප්‍රභවා කියුනේ දුක්ඛාරි සත්‍යයයි. තේසං හේතුන් කියා දේශනා කොට වදාළේ සමුදයාරි සත්‍යයයි. තේසං ච යෝ නිරෝධය කියා දේශනා කළේ නිරෝධාරි සත්‍යයයි. මාර්ගාරි සත්‍යය එතන වචනෙන් නොකියවාට නිරෝධාරි සත්‍ය කියනකොට නිරෝධයට පැමිණෙන උපාය මාර්ගය කියවුණා වෙනවා. යම් කිසි තැනක එක සත්‍යයක් ප්‍රකාශ වුණා නම් අනිත් සත්‍ය තුන මෙතන ප්‍රකාශ වෙනවා. ඒක ධර්ම න්‍යාමයක්. දුක්ඛය කියන්නේ හේතු ඵලයක්. එනම් හේතුව තියෙනවා. නිරෝධය කියන්නේ හේතු ඵලයක්. එනම් හේතුව තියෙනවා. ඒක නිසා හේතුයි හේතු ඵලයයි දෙක ඒක එකට සම්බන්ධ වූ ධර්ම කොටාසක් බැවින් මෙතන මාර්ග සත්‍යයක් රූපේම නොකියුවාට අර්ථ වශයෙන් ගණනවා. එතකොට ඒවන් වාදී මහා සමනෝ කියලා වචනයයි තථාගතෝ කියන වචනයයි දෙකෙන් සරුවක්ඥන් වහන්සේ හැඳින්වුවා. තථාගතෝ කියන්නේ කර්ම අටකින් තථාගතයන් වහන්සේ නමින් හැඳින්වෙනවා. තථා ආගතෝති තථාගතෝ තථා ගතෝති තථාගතෝ තත වාදිතා තථාගතෝ තත කාරිතා තථාගතෝ ආදී වශයෙන් හේතු කර්ම රාශියකින් තථාගතයන් වහන්සේ හඳුන්වනවා. මහා සමනෝ කියන මේ වචනයෙන්ද තවත් විශේෂණයක් හැඳින්වෙනවා. මේ ලෝකේ කොච්චරවා ශ්‍රමණයන් වහන්සේලා ඉන්නවා. ඒ ශ්‍රමණයන් වහන්සේලා අතර තයාප තථාගතයන් වහන්සේ මහා සමණ කියනවා. මක්නිසාද මහා සමණ කියන්නේ? මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ගුරුවරයා වෙන අස්සජී මහ රහතන් වහන්සේ කිව්වේ නිකන් නෙමෙයි. ඒ කාලේ වෙනකොට අස්සජී මහ රහතන් වහන්සේ ත්‍රිවිද්‍යා සත් අභිඥා සිව්පිලිසිඥා ඥානලාභී කෙනෙක්. උන්වහන්සේගේ දෙනසට මේ ලෝක ධාතුව දකින්න පුළුවන්. මේ ලෝක ධාතුවේ බොහෝ පැවිද්දෝ ඉන්නවා. අපි බුදුන් අපි රහත් කියලා ඉන්නවා. නොයෙක් නොයෙක් තරහ කෙරෙන්නේ තාපසුරේ ඉන්නවා. ඒ මොනම කෙනෙකුගේවත් නැති මහාන්ත ගුණ සම්භාරයක් සරුවක් යන වාසයේ පවතිනවා. ඒ මොනවාද? ප්‍රථම අභිනිහාරයේ පටන් පෙරු අසීමිත බුද්ධ කාරක ධර්මයන් නිසා අපේ තථාගතයන් වහන්සේ මහා ශ්‍රමණයි. එවැගේම මේ ලෝක ධාතයේ කිසි කෙනෙකුට ලැබුණේ නැති ශ්‍රේෂ්ඨ උත්පත්ති මංගල්‍ය සිද්ධ වුණා. පටිසන්ධි මංගල්‍ය, උත්පත්ති මංගල්‍ය, එවාගෙම බුද්ධත්ව මංගල්‍ය, ධම්මචක්ක මංගල්‍ය මේ වගේ තැන්වල දස දහසක් ලෝක ධාතු වල ප්‍රාත්‍යාරය සිද්ධ වුණා. මේ නිසාත් අපේ තථාගතයන් වහන්සේ මහා සමන. එපමණක් නෙවෙයි, උපන්න දවසේම කතා කරන්න පුළුවන් මහා උත්තමයෙක් වුණා. මාස 5 දී ඥානලාභී කෙනෙක් බාටත්පත් වුණා. පැවිදි වෙන දවසේදී ඒ සත්‍යයදනයක නුවට අහසයක රැඳුණා. ඒ වගේම මිනිසෙක් නොව බ්‍රහ්ම රාජයෙක් ගෙනල්ලා පිරිකර පූජා කරන ලැබුණා. නදුන් පිළිවෙත අනුව ගමන් කළා. ශ්‍රී ශාරීරියේ දෙපතුලේ පටන් ඉස දක්වාම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ශරීරය උපසෝභිතව බබලනවා. අනුව්‍යංජන 80කින් බබලනවා. බුදු වියනෙන් පසු ව්‍යාම ප්‍රභාවෙන් හේතුමාලා අලංකාරයෙන් බබලනවා. අසීතිහත් ප්‍රභාවයෙන් ඌර්ණ රෝම ධාතු ප්‍රභාවයෙන් බබලෙනවා. දාෂ්ඨා ධාතු ප්‍රභාවයෙන් බබලෙනවා. සවනක් ගන්න බුදුරැස් මාලාවෙන් බබලෙනවා. සමන පියවරක් ගන්න නෙළුම් මල් පිපෙන ඇතන් විට. එවාගෙම ප්‍රාත්‍යාරි සහිතව පින්දපාති වඩින වේලාවේ මුළු මහත් ප්‍රදේශයේම බුදුරැස් වලින් එකලාව ඒකාලෝක වෙනවා. මනුෂ්‍යයන් පරදී ආභරණ යෙදීම දිලිසෙනවා නාද වෙනවා. තූර්ය භාන් යෙදීම නාද වෙනවා. මේ වාගේ පුදුම ආචාර්ය ගුණ සම්භාරයක් රූපකය තුලින් විහිදෙනවා. ඒ වගේම සරුවඥන් වහන්සේගේ නවරහාදී බුදු ගුණ, දස බල ඥාන, චතු විසරද ඥාන, සුද්ධස ඥාන, සෝලස මහා ඥාන, අෂ්ටාර ශ්‍රාවේනික බුද්ධ ගුණ, තෙසත්ත්‍ය ඥාන, සත්‍යත්‍ය ඥාන, ෂට් අසාධාරණ ඥානාදී අනන්ත ඥාන ධාතු හේතු කරගෙන තථාගතයන් වහන්සේ මහා ශ්‍රමණ නම් වෙනවා. ඒ සරුවක්ඥන් වහන්සේ සම්බන්ධව සීලයෙන්ද සමාධියෙන්ද ප්‍රඥාවෙන්ද විමුක්තියෙන්ද විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයෙන්ද රූප විලාසයෙන්ද දේශනා විලාසයෙන්ද ලෝකයේ කිසිම කෙනෙකුට සමාන කළ නොහැකි උත්තරීතර තත්වයක් පවතිනවා. දෙවියන්ට දෙවි කෙනෙක්, බ්‍රහ්මයන්ට බ්‍රහ්ම කෙනෙක්, ශාස්ත්‍රයන්ට ශාස්ත්‍ර කෙනෙක් මාර පරාජය කළ උත්මී එනිසා දේවාති දේව සක්‍රාති සක්‍ර බ්‍රහ්මාති බ්‍රහ්ම ආදී නමින් හැඳින්වෙනවා. ඒ සරුවක්ඥන් වහන්සේගේ හැම අංශයකින් හැම ගුණයකින් හැම ඥානයකින්ම සියල්ලන්ට වඩා අසාමාන්ත බැවින් කිසි කෙනෙකුට සමාන කරන්න බැරි බැවින් ඒ තථාගතයන් වහන්සේ මහා ශ්‍රමණ නම් වෙනවා. උන්වහන්සේ දේශනා කළ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. ඒ මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී ලොවට දේශනා කළ ධර්මය ලෝවැස ජනතාවට ආબોධ කරගත නොහැකිව කාලයක් ගත වෙලා බුද්ධාන්තරයක් ගත වෙලා අපේ තථාගතයන් වහන්සේ පමණක් බොමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජය කරමින් දස බල ඥාන චතු විකාර්ද ඥාන චතු පරිසම්මිදා ඥාන සත් අසාධාන ඥාන ආදී ඥාන සම්භාර සහිතව කරුවක්ඥතා ඥාන ප්‍රතිලාභය කරමින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා ඒ මේ චතුරාර්ය සත්‍ය ධර්මය ආબોධ කරගෙන තමන් වහන්සේ මාස දෙකක්ම නිවන් සැපම විඳින්න ධර්ම දේශනා නොකර හිටියා. ඒ අතර තුන් වහන්සේට ආරාධනා කරන්න ආවේ එවකට ලෝකයේ ජනතාව ගෞරවයෙන් ගද නමස්කාර කරන ලබන බ්‍රහ්මරාජය සහම්පති බ්‍රහ්මරාජයා සහම්පති බ්‍රහ්මරාජයා කාශ්‍යප බුදුසසුනේ මහණදම් පෙරූ භික්ෂුන් වහන්සේ නමක් කාශ්‍යප බුදුසසුනේදී එතුමා වහක කියලා භික්ෂුන් වහන්සේ නමක්. මෙතුමා ඒ ශාසනයේදී සෝවාන් වෙලා සෝවාන් වෙලා බඹතලේ උපන්නා. මහා බ්‍රහ්මචාලයේ. එහිදී අරිහත්ත්වයටපත් වුණා. ඒ තමයි සහම්පතේ බ්‍රහ්මරාජයා. එදා ඇවිල්ලා මෙතුමා සරුවක්ඥන් වහන්සේගේ ධර්ම ගාම්භීරත්වයේ සලකන වෙලාවේ වැඳ නමස්කාරයෙන් ආරාධනා කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ප්‍රපත් වුණා. භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාවෙන් මුදුනටපත් වී ඇති බැවින් පර්වත මස්තකයට ගියා වගේ ඉඳගෙන මේ හාත්පස ලෝකයේ දෙස බලා වදාරන තේක්වා ධර්මයේ නැසුවත් ජනතාව පිළිහෙනවා ධර්මයේ ඇසුවත් ආબોධ කරගන්නම් ඉන්නවා කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කළ විට බුදු ඇස ලොවට විහිදෙව්වා. බුදු ඇස කියන්නේ වෙන එකක් නෙමෙයි. අසාධාන ඥාන හයෙන් ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආශ්‍යානසේ ඥාන කියන දෙකයි බුදු ඇස නමින් හැඳින්වෙන්නේ. ඒ ඥානයේ තෙක් විහිද වෙන සරුවක්ඥන් වහන්සේ. ඒ වෙලාවේ බුදු ඇස විහිදෙව්වා දසදහසක් ලෝක ධාතු වල සමන් වහන්සේගේ බුදු ඇතට පෙනී ගියා. සූවිසි අසංග ගණන් ජනතාව චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබන හැටි බුදු ඇතට පෙනුවා. හරියට නෙළුම් වෙලක මානෙල් වෙලක සමහර නෙළුම් සතුළු තියෙනවා වතුරෙන් උඩට මතුවලා මෝරලා ඉරලස් වැටෙනකොටම තෙපෙන්න තියෙනවා. සමහර නෙළුම් මල් තියෙන වතුර මට්ටමේ ඒවා දින කිහිපයකින් මෝරලා පිටෙනවා. සමහර නෙළුම් කකුල තියෙන වතුර යට ඒවා සෑහෙන කාලයක් ගිහිල්ලා වතුරෙන් උඩට මතුවලා යම් දවසක පිටෙනවා. තවත් තියෙනවා නෙළුම් කකුළු මාල් කකුළු වතුර යට ඒවා වතුරේම ගිරලා යනවා කුණු වෙලා යනවා. මේ වාගේ සත්ව කොටස හතරක් ඉන්න බව බුදුහාමට කියදුනා. බුදුබණ පදයක් ඇසූ කෙනෙහිම උද්දපිතඥාන් වශයෙන් එකෙනෙම මඟඵල නිවන් ලබන්නන් ඉන්න බව බුදුසසුනට පෙනුණා. එවාගේ බුදුබණ අහලා සවිස්තර වහනකොට නිවන් අවබෝධ කරගන්නන් ඉන්න බව මේ විපංචිතඥ පුද්ගලයන් ඉන්න බව බුදුසසුනට පෙනුණා. එවාගේම බණ අහලා, සීල් දැකලා, භාවනා කරලා, සමාධි පැවිදි වෙලා ජීවිතේ කවදා හරි මඟඵල නිවන් ලබන්නන් ඉන්න බව නිය පුද්ගලයන් වශයෙන් තෝරගත්තා. කවදාකවත් බණ ඇසුවත් නැතත් ඒ ජීවිතයේ අධිගම නොලබන කුජලයන් ඉන්න බව පද පරම වශයෙන් තේරුම් කරගත්තා. නිසා උද්ගතිතාඥ, විපංචිතාඥ, නෙය්‍ය තේන කුජලයන් උදෙසාත් කවදා හරි මතුවනාගතයේ මඟඵල නිවන් ලබන්න හේතු වන පිණිස පදපරම කුජලයන්ටත් සරුවක්ඥන් වහන්සේ ධර්ම දේශනා කරන්නට ප්‍රතිඥා දුන්නා. එදා පටන් සරුවක්ඥන් වහන්සේ ධම්මචක්ක සූත්‍රාන්ත දේශනාවෙන් ආරම්භ කළ දහම් යැසී යැස්ස 45 අවුරුද්දක්ම තුන් ලෝකෙටම යැසෙව්වා. ඒ ධම්මචක්ක සූත්‍රාන්ත දේශනාව මහා මංගල සූත්‍රාන්ත දේශනාව ආදී තන්නේදී අසංකේය අසංකේය බැගින් පිළිස නිවන් දැක්කා කෝටි ලක්ෂේ කෝටි ලක්ෂේ බැගින් පිළිස අරිහත්ත්වයටපත් වුණා. ධම්මචක්ක සූත්‍රාන්ත දේශනාවේදී අසංකේයයක් සෝවාන් වුණා 17 කෝටියක් රහත් වුණු බව හඳුන් වෙනවා. මේ විදිහට 45 අවුරුද්දක් මුළුල්ලේ මේ ධර්ම දේශනා පැවැත් වූ සරුවක්ඥන් වහන්සේ ජීවමාන කාලයේදීම සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගත්තා. මේ අසංකේය කියන්නේ සාමාන්‍ය බොහෝ දිනෙක හිතෙනවා ගණනක් නැති තැනක් කියලා. ඒ ගණනක් තියෙන අසංකේය කියන එක. අසංකේය කියන්නේ ගණන්පතේ අන්තිම ගණන් සීමාවයි. ඒ කියන්නේ අසංකේය කියුවාම ලියනවා නම් 1.140ක් වෙනවා. 1.140ක් වෙනවා අංක වශයෙන් 140 එකකට එනවා. 1යි 10යි 100යි 1000යි ලක්ෂයයි දසලක්ෂයයි කෝටියයි කෝටියට 1.7ක් වෙනවා. ඒක නැවත කෝටියෙන් කෝටිය වැඩි වෙනවා. කෝටි කෝටියක් ප්‍රකෝටි එකයි. ප්‍රකෝටි කෝටියක් කෝටි ප්‍රකෝටි එකයි. කෝටි ප්‍රකෝටි කෝටියක් නහුත එකයි. නවත කෝටියක් නින්නවත එකයි. නින්නවත කෝටියක් අක්ෂාහිනී එකයි. අක්ෂාහිනී කෝටියක් බිඳු එකයි. බිඳු කෝටියක් අර්බුද එකයි. අර්බුද කෝටියක් නිර්ර්බුද එකයි. නිර්ර්බුද කෝටියක් අහහ එකයි. අහහ කෝටියක් අටට එකයි. අටට කෝටියක් අබබ එකයි. අබබ කෝටියක් සෝගන්ධික එකයි. සෝගන්ධික කෝටියක් කුමුදු එකයි. කුමුදු කෝටියක් උත්පල එකයි. උත්පල කෝටියක් කුණ්ඩරේක එකයි. කුණ්ඩරේක කෝටියක් පදුම එකයි. පදුම කෝටියක් කථානේකයි කථානකෝටියක් මහා කථානේකයි මහා කථානකෝටියක් අසංකේයයි. ඒ වාගේ අසංකේයයේ ඒවා 24 ගොත්. ඒ වගේම නව කෝටි ගොත් 50 ලක්ෂයක් දෙන ජීවමාන කාලයේදී ඒ බුද්ධ ශාසනයේ සෝවාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. මේ අතරේ සෑම අවස්ථාවකදීම සාරිපුත්‍ර මහා මෞද්‍යාලන දෙනම වහන්සේට මුල් තැන දීලා සංඝ රත්නය පැවැත්තුවා. ඒ කාලයේ කෝටි ගණනාවක් සංඝපීඨයේ බුදු සසුන බබළුවමින් වැඩ සිටියා. ඒ හැමතැනදීම ප්‍රඥාවෙන් අග්‍ර වූ irdimantayangen අග්‍ර වූ මේ අග්‍රශ්‍රාවක දෙනම වහන්සේ හැමතැනම දෙවෙනි බුදුරුවාගේ බුද්ධ ශාසනයේ නගා සිටීමට උපකාර වුණා. ඒ අතරතේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ගැන සරුවඥන් වහන්සේ සත්‍ය විභංග සූත්‍රයේදී දේශනා කළා තියෙනවා. සේයතාපි දෙක්කේ ජනෙති එවං සාරිපුත්තු හේතාපි ජාතස් ආපාදේත එවම් මහා මොග්ගල්ලානෝ ඒ කියන්නේ දරුවෙකුගේ දරුවෙක් ගිහි කළ අම්මා කෙනෙක් වගේ තමයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කියන්නේ. ඒ උපන්න දරුවාට කිරිපෝන හදනවන්නේ කිරිමව කෙනෙක් වගේ තමයි මුගලන් මහ රහතන් වහන්සේ කියන්නේ. සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලේ විනීති. සාරිපුත්‍ර රහතන් වහන්සේ කුජලයන් සෝවාන් බාට පමුණුවනවා. ඒක අමාරු වැඩක්. මොග්ගල්ලාන උත්තමත්වයේ විනීති මහා මොග්ගලං රහතන් වහන්සේ ඉතිරි මාර්ගඵල ලබා දෙනවා. මේ දෙනම වහන්සේ එකට එකතු වෙලා ධර්ම දේශනා කරමින් මේ ධර්ම සේවය කෙළේ. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අනුශාසනීය පාටිහාරයෙන් ධර්ම දේශනා කරනවා. මුගලන් මහ රහතන් වහන්සේ ඉරිදි ප්‍රාතිහාරයෙන් ඒවා මම ආපාදවා. දැන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අපි හිතමු විදර්ශනා භාවනාවක් කියනවා කියලා. විදර්ශනා භාවනාව කියනකොට මුගලන් මහ රහතන් වහන්සේම කාටත් තේන්නේ මම අපානවා. මේ අපේ ශාරීරියේ රූප කොටාට නාම ධර්ම උපදින බින්දෙන හැටිෝ පේන්නේ සලස් වෙනවා. සමහර දෙව්ලෝ ගැන කියනකොට දෙව්ලෝ මම අපානවා පේන්නේ සලස් වෙනවා. අපා ගැන කියනකොට අපාය මම අපානවා පේන්නේ සලස් වෙනවා මුගලන් මහ රහතන් වහන්සේ. හරිවත් මහ රහතන් වහන්සේ දේශනා කරන එක මුගලන් මහ රහතන් වහන්සේ මම අපාමින් දැන් දෙපාර්ශ්වයෙන්ම කියන්නේ ඇහිීමෙන් පෙනීමෙන් ඒ ධර්මයට සමන් දෙන මේ සෑම දිනාම සමාධිගතව බණ අහලා ඒ මොහොතේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නවා. මේ විදිහටයි මේ දෙනම වාසයේ බුදු සසුනේ පිහිට වුණේ. මුලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩලා ඉහිතරතුරු ගේනවා. අපායට වැල්ලා ඉහිතරතුරු ගේනවා. ගෙනලා බුදුරජාන් වහන්සේ දිරියේ යාපෑම ඒ මාතුකා කරන සරුවක් යන වාසේ ධර්ම දේශනා කරනවා. ලක්ෂ ගණන් කෝටි ගණන් දෙනා අමා මහ නිවන් අවබෝධ කරගන්නවා. මේ විදිහට දීර්ඝ කාලයක් මේ දෙදම වහන්සේ, ඒ කියන්නේ අවුරුදු 44ක් මේ සේවය සිද්ධ කළා. ඒ අවුරුදු 44 තිස්සේ මේ දෙනම වහන්සේ නිසා බුදු සසුන බබළුණා. සරුවඥන් වහන්සේ විශාල අනුග්‍රහයක් වුණා. සමහර දවස්වල සරුවඥන් වහන්සේ ධර්ම දේශනා කරනකොට හිතේ අමාරුවක් එනවා. ඒ වෙලාවේ සරුවත් මහ රහතන් වහන්සේ නියම කරනවා සාරිපුත්‍රයේ මගේ පිටරි දෙනවා. දැන් මේ පිරිස තීන මිද්දෙන්තර බණහන මෙයක් කරන ධර්ම දේශනා කරන්නේ. අනේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ධර්මදේශනයේ පටන් ගන්නවා මුගලන් මහ රහතන් වහන්සේ අර වාගේ 이르දි ප්‍රාතිහාර්යයෙන් දෙන්නනවා ඒ දේශනාව තුළින් ඒ ශ්‍රාවක පිරිස මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නවා. මේ විදිහටයි සරුවඥන් වහන්සේ දෙනමට ධර්ම යාත්‍රා පවත්වන්න උපකාර වුණේ. එයින් මේ දෙනම වහන්සේගේ ආයුෂ කෙලවර වුණා සරුවඥන් වහන්සේ පිරිනවම් පාන මාස 5කට කලින්. ඒ කියන්නේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේත් මූලන් මහ රහතන් වහන්සේත් ඇයිදෝනේ මැදි වයසේදී. මේ දෙනම වහන්සේ අපේ තථාගතයන් වහන්සේට වඩා උපතින් වැඩි හිටි. ආලා පේකපතාලා කියලා සහෝදරයෝ තුන් දෙනා. අන්තිමට හේවත ස්වාමීන් වහන්සේ. හත් දෙනාම බුදු සසුනේ පරිදෙනේ මහා රහත් භාවයට පත්වූ බුදු පිරිසක්. එන්නේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ පියාණන් වහන්සේ කල්ලාතේ අභාව ප්‍රාප්ත වෙලා හිටියා. නැවත මේ තව ජීවත් වෙන අවුරුදු 130ක් තරම් වයසයි. එනිසා පිරිනිවන් පාන දවසේදී හරියටම බුද්ධ පරිනිර්වාණයට මාස 5කට කලින් ඉනිතර පතලෝසුවක් බොහෝ දවසට පෙර දවසේ බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙලා පිරිනිවන් පාන අවසරගෙන ආහාර පෑමගේ නානාවිද ප්‍රාතිහාර්ය පාලා තම දිනාට ධර්ම වර්ෂාවන් ලක්වලා වැඩි උසංගමට මෝනියන්ගෙන් ඉල්ලා ගත්තා තමන් උපන්න මාළිගාව 500ක් සංග පිරිසෙක් ඥානයන්ට වෙන අලුත් මාළිගාවක් තිබුණා. ඒ සිත් තුනේ ඊදමන. ඉතින් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේද අදිලන්. සාතනේ පෙරමාව සතරවරන් දෙවියෝ. නන්දිමාව සද්දේ රජ. ශ්‍රීලංකත සහම්පති බ්‍රහ්මයා. ඥානයන්ට නිින්දක් නෑ අහත දෙක බලාගෙන තුනේ ආලෝක තෝරුණා. උදේ පාන්දර ගිනියලි අරගෙන ආවමේ ස්වාමීන් වහන්සේගෙන් අවසර ගන්න වඳින්නේ. ඇවිල්ලා වන්ද නමස්කාරයෙන් පෙරතුරු ආනකට අසනීප උග්‍රය ඇසුවා කවුද ස්වාමීනි මේ මහා ආලෝකයෙන් ආවේ ස්වාමීන් වහන්සේ දකින්න එන්නේ. සුවේ සතරවරන් දෙවියෝ මුලින් ආවා. සද්දේව රාජු ඊළඟට ආවා. ඔබත් ආදාන සහම්පතේ බ්‍රහ්මයා ආවා. අනේ ස්වාමීන් වහන්සේ ඊට වඩා ශ්‍රේෂ්ඨද? නෑමිනේ මොනවද කියන්නේ? අපේ බුදුරජාණන් වහන්සේට ආරක්ෂක නිලධාරී තමයි සතරවරන් දෙවියෝ. අපේ බුදුරජාණන් වහන්සේ කතකර උපාසක කෙනෙක් තමයි සද්දේව රාජු. අපේ බුදුරජාණන් වහන්සේ සේතාත්‍යත්වයේ දරුවෝ කෙනෙක් තමයි සහම්පතේ බ්‍රහ්මයා. අපේ බුදුරජාණන් වහන්සේ මේ මේ ගුණයෙන් සමන්වාගතයි කියලා විසුතුරු බුද්ධ ගුණ දේශනාවක් පැවැත්තුවා. ඒ දේශනාව අහගෙන ඉන්නකොට මෑණියන්ගේට සමාධිය වුණා. චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට මෑණියන් සෝවාන් ඵලයටපත් වෙලා. වන්දනස්කාරයෙන් කෝ ඇයි දරුවෝ මට මෙච්චර කලක් මේ අමෘතයෙන් නෙදුන්නේ. මේක කලින් මට මේක දුන්නා නම් මගේ හේකතන බුදුසසුනට පූජා කළා මම සදා පින්කම් කරගන්නවානේ. අනේ ස්වාමීන් අදවත් මගේ මේ සීල සම්පත් බුදුසසුනට මම පූජා කරනවා කියලා ඔක්කොම සාසන ගත කරලා එතුමියගේ අවසාන මොහොතේදී මේ විදිහ මහා පුණ්‍ය ලාභයක් අත්පත් කරගත්තා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පින්වන්තාවනේදා අලුයන එදා සරුවක්මන් වහන්සේ වැඩියා උතෙන්ද වැල්ල ආදාන පූජේසුර අවසානයේදී පුදුම විදිහේ ගුණ කතනයක් කළා. ඒ ගුණ කතනයට වැඩ ගබ්ජා කතු කාටක්. ගාථා 500කින් ගුණ කතනය කළේ. කතනයට වැඩ ගබ්ජා කතු කාටක්. ගාථා 500කින් ගුණ කතනය කළේ. ඒක ගාථාවක් අට කතාවල මෙහෙමයි සඳහන් වෙන්නේ. යෝ සම්බේ ජාති සතානි පංච පාය කාමානි මනෝරමානි සංගීත රාගං සුඛමාහි ඉන්ද්‍රියං පරිනිබ්බුතං වං දෙතකාරි පුත්තං සබෙන්න මේ ගාථාව කියනකොට අහනකොට අපට දෙනකට කඳුරු වෙනවා හේතුව ලෝකුණා බුදු කෙනෙකුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් ගැන මොනතරම් ගෞරවයක් ආදරයක් දක්වාද කියන්නේ. ඉතින් ඒ වගේ ධාසා 500කින් ගුණකතනය කළා ඒ ධාතු කොටාසය ප්‍රධානක දෙකෙන් අතපාරගෙනයි මේ ධාතා කීවේ ගුණකතනය කළේ. සත්‍යයිත්‍යයක් දැන් දේවා කාටවත් නැඳ පුදා ගන්න. ඉතින් මේ වාගේ සිදුවීම් සිදුවෙන කොට අපට තේරුම් ගන්න පුළුවන් අපේ සාරවත්ම ශාසනය මොන තරම් ලෝයත හිතසුව කල්පනාද එනිසා සුඛෝ බුද්ධානං උස්සාදෝ සුඛා සද්ධම්ම දේශනා සුඛා සංඝාච සානංගේ සමග්ගානං තපෝ සුඛෝ කියලා සිරිමුකේම දේශනා කළා කියලා. බුද්ධෝත්පාදේ ලෝයත හිතසුව පිණිස පරතිනවා. සබ්බම දේශනේ ලෝයත හිතසුව පිණිස පරතිනවා. සංඝ සාමග්‍රේ ලෝයත හිතසුව පිණිස පරතිනවා. එවාගෙම සමග ඌවන්ගේ සීලාදුගුණ පූර්ණය හිත සෝපනිස පවතිනවා කියන ප්‍රදාසන දේශනා කොට වදාලා. දැන් අපි සලකා බලමු මේ වාගේ ශ්‍රේෂ්ඨ සංඝ පුත්‍රුන් වහන්සේලා නිසා බුදු සසුන බබළුම නිසා සරුවඥන් වහන්සේ දින කතනය කරන කියලා ප්‍රකාශ කළා කියනවා මහා වෘක්ෂයක අතුගඳුන වාගේ මට දැන් තෝරුණා කියලා. එයින් දා 15 වර්ගයේ තන මුලන් මහ රහතන් වහන්සේ පින්වන් පෑවේ. මේ දීපේ ප්‍රඥාවෙන් අග්‍ර, ඉරුදියෙන් අග්‍ර මහෝත්තමයන් වහන්සේලාට තරා ජීවිතේන්ද්‍රයේ උසස් හේලක තියෙන අනිත්‍යතාවය සිද්ධ වුණා. හැබැයි ඉන්නහට නෑ. ඉලාතල අසංකත ධාතුවේ සකස් වුණා. දැන් අපි සලකා බලමු අද මේ ධර්ම දේශනාව සඳහා අපට මාතෘකාවේ පවතින්නේ දින හතකට පෙර අපවත් මේ වදාළ සම්බුද්ධ ශාසන භාරධාරී මහා සංඝ පිතෘන් වහන්සේ නමක් වන විද්‍යා විසරද අග්‍රමහා පඬිතුක මඩුවේ පඤ්ඤාසිහා බෙදාන මහා නායක මාහිමිපාණන් වහන්සේගේ පුණ්‍යාත්මී ජීවිතේ සම්බන්ධවයි අද අප මේ කතාව. ඒ මාහිමියන් වහන්සේ බඹතලේ ඉඳලා නැත්නම් දෝපලේ ඉඳලා මහා ශාසන සේවාවක් නැත්නම් බුද්ධ ශාසනයේ ගොඩනැගීමක් සඳහා ශ්‍රී ලංකාදීප ධර්මීය තලයේ පහළ වුණා කියලා අපට විශ්වාස කරන්න පුළුවන්. අපි අහලා තියෙනවා තුන්වෙනි සංගායනාව සඳහා රහතන් වහන්සේලා බමතලයට වැඩලා සිත් බ්‍රහ්මරාජාට ආරාධනා කරලා මනුලොවට පහළ කරවලායි තුන්වෙනි සංගායනාවේදී සාසන කණ්ඨකයන් සෝදායලා මුළු බුද්ධ ශාසනය බබලවලා අටවල් නමයක බුදු සසුන පිහිටවන්න තරම් සුදුසුකම් පහළ කරන්න යෙදුණි. ඒ වාගේ පෝධනීය මන්දිරේ මහා නායක නායකයන් වහන්සේද බබලවෙන් යන මනුලොවට වඩින් ඇති දෙවියන්ගේ ආරාධනාවේ ලංකා බුදු සසුනේ පිරිහි යනවා මේ බුදු සසුන ගණනගන්න වහන්සේ මනලේ පහළ වුණ මනල කියලා ආරාධනා කළා මේ මනලේ පහළ වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා ඒ මාහිමියන් වහන්සේගේ ඒ පුණ්‍යාත්මී සාසන ජීවිතය ගැන සලකා බලනකොට අද නෙමෙයි අවුරුදු කෝටි ගාණකින්වත් හොයන්න බැරි තරම් ශ්‍රේෂ්ඨ සංඝ පිටුරුන් වහන්සේ නමක් හැටියට අපට හිතන්න පුළුවන්, දකින්න පුළුවන්, කතා කරන්න පුළුවන් එකම උත්තමයන් වහන්සේ නමක් හැටියට අපට අවංකව ප්‍රකාශ කරන්න පුළුවන් වෙන මන ගන්ධ නමස්කාරයෙන්. ඒ මහණියන් වහන්සේගේ ඒ පුණ්‍යාත්මේ ජීවිතය අපට විශාල බණක් කියලා අපට තුනේ. තුන් මාසයක් මුළුල්ලේ මහත් නිහඬව අපට බණක් දේශනා කළා. දරුවනේ මේ බලන්න, ශිෂ්‍යවරුනේ මේ බලන්න, දායක දායකාරුනේ බලන්න, සාස්කාරයන්ගේ යථා තත්ත්වය අනාත්මයි නේද? මට ආත්මයක් වශයෙන් තිබුණා නම් මං වැටෙන්නේ නෑ නේද? මට ආත්මයක් වශයෙන් තිබුණා නම් මං ලෙඩ වෙන්නේ නෑ නේද? මට ආත්මයක් වශයෙන් තිබුණා නම් මේ වගේ වෛද්‍ය ප්‍රතිකාර කරන්න මං ඉඩ දෙන්නේ නෑ නේද? මම නිරෝධව ඉන්නවා නේද? මම හැමදාම ජීවත් වෙනවා නේද? ඒ කිසිවක් නැත්තේ මගේ ශරීරයක් මතයි නෑ. හැම දෙයක්ම අනාත්මයි. කියනක උන්වහන්සේ ප්‍රකාශ කරන වගේම ආબોධයක් දුන්න එකමනක් නෙමෙයි. මා මේකා විශාල සාතන සංග්‍රහයක් අවුරුදු 90ක් තිස්සේ සිද්ධ කළා. සෞදෝනේ වයසානු මේ 13 සිට ප්‍රතිපායන වාසය ආසාමු අවුරුදු 90ක් තිස්සේ ශාසන සේවාවක් ධර්ම සේවාවක් ප්‍රතිපත්ති සේවාවක් සිද්ධ කළා ඒ සේවාව තුළින් අප්‍රමාණ කුසල සම්ප්‍රයක් මගේ බුදු දාපිනිත රැස් කරගත්තා කියලා වාසය අපට නොකිය ප්‍රකාශ කළා එවානියම ඒ මා අනුගමනය කරමින් මගේ ශිෂ්‍ය දරුවෝ, මගේ දායක දායකාවෝ, මගේ හිතවන්තයෝ නෑදෑයෝ ඔක්කොම ඒ ධර්මයේ කනුව පිළිවෙත් කරලා මං යන්දාතක ලෝකුරා බුදු වෙනවා නම් ඒ බුදු සසුනේ බුදු කිරිත වෙත්වා කියලා හිතින් ආරාධනා කරන්න ඇති. ඒ වාගේ අසීමිත කරුණාවක්, අසීමිත මෛත්‍රියක්, අසීමිත දයාවක් අසීමිත සාතන සංග්‍රහයක් අසීමිත ඥාතක සංග්‍රහය සිදු කළ එකම කල්යාණ මිත්‍රය මහා සංඝ පුත්‍රයන් වහන්සේ උදෙසායි අද මේ අපේ ප්‍රාප්තදානමය පින්කම සිදු කරන්නේ මට මතකයි මේ කාර්ය 40ක දේශනා අපේ මහින්දන් වහන්සේ දැකලා පුදුමාකාර මෛත්‍රියක් අපවට පැවතුන හැටි තමන්ගේම දරුවෝ විශ්වාසය තමන්ගේම ශිෂ්‍යයෙකුට ආදී අපට ආදරය කරුණාව මෛත්‍රිය දයාව දැක්විය හැකියි අද හුදෙම මතකයි මේ කාර්ය විසදානක රුස්සරේලා ඉහළට තමන් ඉස්සර වෙලා මේ මාහිමියන් වහන්සේ තව අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක බෞද්ධ ප්‍රදේශක මණ්ඩලයේ අනුශාසකත්වයේ ධර්ම කාලයේ ශ්‍රී ලංකාව වටා දවස් 110ක් ඇතුළත පාසල් දසදහක සාකච්ඡාවකට ඇවිල්ලා තියෙනවා. පාසල් දසදහක සාකච්ඡා කළ අධ්‍යාපන අමාත්‍යාංශයට එවාකට සිටි අග්‍රාමාත්‍ය තුමියට ජනාධිපති තුමාට සඳහන් කරලා මේ කතා හදන්නම් මිනිස්සයා හදන්න ඕන කියලා මිනිස්සයා හදන්නම් කුඩා දරුවෙක් පටන් හදන්න ඕන කියලා පාසල් මට්ටමේ බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරන බාර කුරුසක් ඇති කිරීම සඳහා ඒ සෝතෝරා ගන්නා ලද ගුරුවර ගුරුවරයන්ට සේවා තුනුවා සලසා දීම සඳහා බෞද්ධ ගුරු විද්‍යාලයක් ඇති කළා නිරගම ගුරු විද්‍යාලයෙහි ඒ අවස්ථාවේදී ඒ මාහිමියන් වහන්සේගේ අපතේ තිබුණු දයාව කොච්චරද කියනවා නම් මේ ලංකාවේ බොහෝම සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ අතර අපේ ආචාර්යයන් වහන්සේ වෙතිකේ අතිපූජනීය රාජකීය පඬිතේ කඩවැද්දේ ශ්‍රී ජනවංශාභිදාන මාහිමියන් වහන්සේට පැමිණ සෑහෙන වෙලාවක් සාකච්ඡා කළා. මේ විදිහේ වැඩක් අපි පටන් ගන්නවා. ඒකට අපට මේ අරිය ධර්ම ඉස්තර නම ලබා දෙන්න ඒ භාවනා උපදේශය සඳහා කියලා. අපේ ස්වාමීන් වහන්සේ බොහෝම කරුණාවෙන් රැකෙන උත්මේ උනාතේ බොහොම කල්පනා කළා මන්දිරේ මාහිමියන් වහන්සේ කෙරෙහි තියෙන මහත්ම ගෞරවය නිසා කිව්වා මම එක තුන් මාසයකට දෙන්නම් ඒ තුන් මාසය ඇතුළේ තමන්ගේ සිතේ පුරුදු කරලා ඒ වැඩසටහන ගෙනියන්න කියලා. ඉතින් ඒ වාගේ මාහිමියන් වහන්සේගේ ඒ පූර්ණ සහයෝගය ඇතුළු නිර්ගම පුරවිද්‍යාලයේ වාර තුන් මාසයක තුනක් අපි සහභාගී වුණා. සිය ගණනාවක් 400ක් තරම් පිළිසෙ පුහුණු වුණා. අදත් ඒ ඇත්තේ ජීවත්වයේ ආගමික පිළිවෙත් කරනවා. ඒ විදිහේ රට හදන්නේ මාහිමියන් වහන්සේ ගත්තේ අසීමිත දෝරදර්ශී ඥාන සංකල්පන අදත් ඒවා ඉදිරියට පවත්වාගෙන යන්නේ නැවත වඩාත් මේ මාහිමියන් වහන්සේ දෙවලම උපන්නා නම් බමල උපන්නා නම් අදිමුත්‍තික කාලක්‍යාවෙන් හරි ඇවිල්ලා මේ ශ්‍රී ලංකාදීප ධර්මීය තලයේ පහළ වෙලා අරට වඩා තේජෝ බල පරාක්‍රමයේ යෙතුව බුදු සසුන ආරක්ෂා කරන්න සිංහල ජාතිය සිංහල රට ආරක්ෂා කරන්න වඩින තේකවා ආශිලාපේ මහා තනින් සාදුකාර දෙලා ආරාධනා කරනවා ඒ නිසා දැන් ඒ වෙනුවෙන් අපි සෑම දිනම දින ගණනාවක් තිස්සේ අසීමිත පුණ්‍යස්කන්ධය ජනිත කරගන්න යදුනා. ඒකට අද දවසේදී දානෝපස්ථාන සිද්ධ කළා දැන් සංධ්‍යාවේ බුද්ධ පූජා බෝධි පූජා පැවැත්වුවා. ඊළඟට මේ ධර්ම අනුශාසනාවකට සවන් දෙනවා. යමරු දහමක් නුනත් අපි අද බලාපොරොත්තු වෙන්නේ ඒ මාහිමියන් වහන්සේ විසින් සිදු කරන ලද අර දෙවෙනි බුදු කෙනෙක් හා සමානව සිදු කරන ලද මේ සාසන සංග්‍රහය ජාතික සංග්‍රහය සම්බන්ධව අපේ හද තුළින් පවත්නා වූ ගෞරවයේ පරිණාමයයි එනිසා දැන් මෙතෙක් වේලා අපේ සිදු කරගන්නා ලද උදාර කුසල සම්භාරය අපි ආවර්ජනා කරමු එදා සාන්තිනායකයන් වහන්සේ 45 අවුරුද්දක් මුළුල්ලේම ලොව තමා ධම්ම යසි වැස්සේවා ඒ ධම්ම යසි වැස්සවල තමන් වහන්සේ කෝත් මේ සීවිත අසංග ගණන් ජනතාව නිවන් පුර පැමිණෙව්වා අනාගතේ බල අපවන්නන්න පිළිපෙළම පිණිත අදිෂ්ඨාන බල ඇතේ ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයේ දේශනා කොට ලැබුවා තමන් වහන්සේ ආයතනයේ කෙළවර අනුපාදිතේත පරිනිර්වාණයෙන් නිවන් පුර වැඩියා සාතන් වහන්සේලා පිරිනුණ ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ සෙත ජනතාව කර්මාරෝප පරිලව ගියා වැඩිහිටි ආරස්ථානද එවකට පැවතී සලොක් මහා ජනපද සාජනාන